ඉද බික්ඛවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං දීති ගෞරවණීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි මේ හතරවෙනි වතාවටත් එකතු වුණේ මේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන එහියත් ආ වූ ඒ මූල ධර්ම කොටස් ප්‍රායෝගික ඉඟි අපේ මේ යෝගාවචර ජීවිතය ලං කරගෙන ලැබුණා වූ අවස්ථාවේ උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම ඒ මගින් සාර්ථක කර ගැනීමේ ප්‍රයත්නකටයි. පසුගිය වතාවේ කියන්නේ පසුගිය සතියේ මේකට විච වේලාවේදී මේ සතර සතිපට්ඨානයන් පිළිබඳව ප්‍රවිෂ්ඨය ආරම්භය ලබා ගත්තා. අර සර්වඥ දේශනාවේ අනුපිළිවෙලට එනකොට සතිපට්ඨාන සූත්‍රයේදී විශේෂයෙන් ගැන හරපාන අවධාරණය කරන ඒ මූලික ආනිසංස හත විස්තර කරලා නැත්නම් දේශ වශයෙන් ගෙනහැර දක්වලා ඒ ආංශංශ හත ලබන්ට නම් මේ සතර සතිපට්ඨානයයි ඒ සඳහා පිළිවෙත. වැඩ පිළිවෙල කියන එකයි ඉදිරිපත් කරන ස්වරූපේ මුල් අර්ථය. එතනදී ඉස්ලාම ඉදිරිපත් කරන්නේ මේ සතර සතිපට්ඨානෙ මතක් කරලා ඉස්ලාම කායේ කායානුපස්සී විහෙරති. ඒ කායේ කායානුව බලන සුළුව කියන එක සඳහා මේ ජීවිතයේ වශයෙන් යෝගාවචරයට තිබිය යුතු දක්ෂකම් හැකියාවල් හතරක් මේකේ විස්තර කරනවා. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනසං කියන. ඒ පළවෙනි යෝගාවචරේකු සතුවිය යුතු කායේ කාය අනුව බැලීම සඳහා යෝගාවචරේකු සතුවිය යුතු මුල්ම ගුණයේ වශයෙන් අපි ඉදිරිපත් කරගත්තේ විස්තර සඳහා මේ ආතාපි කියන ගුණය. ඒකතාප කියන වචනේ තාපේ කියලා කියන්නේ උණුසුම රස්නිය දැවෙන ගතිය වගේ කියන එක. ඒකේ ආතාප කියන වචනය විතන යෝගාවචර ගුණයක් විදිහට කරගෙන තියෙනවා. මේකෙන්ම තමයි මේ තප තපස කියන වචනේ හැදලා තියෙන්නේ. මේ තපස්වරයා නැත්තම් තපස්වි ජීවිතය ගැන කල්පනා කරනකොට අපේ ථේරවාද සම්ප්‍රදායේ හරියට සම්ප්‍රදායන කුලව අගයක් ආඩම්බරයක් දීලා තියෙන ගුණයක් මේ යෝගාවචරයේ කියන අරණ්‍ය වාසී භික්ෂුවගේ භාවනා කරන කෙනෙකුගේ මේ තපස්වි ගුණය කෙලස් තවන වැර මේ කෙලස් තවන වැර සම්බන්ධයෙන් ඒ යෝගාවචරය නැත්නම් ඒ යෝගාවචර භික්ෂුව විශාල කැපකිරීම ඒ ඥාතින් කැපකිරීම වස්තු කැපකිරීම වශයෙන් ඕලාරිකව පළවෙනි මට්ටමේදී සිද්ධ කරනවා ඊගාවට සැප දුක් වේදනා ඊගාවට භෝජනේ මත්සඤ්‍යතාව ජාගරියාණු යෝග වාගේ ඒ තමන්ගේ රුචි අර්ථකම් කැපකිරීම ඊගාවට කරනවා ඒකටත් පස්සේ ඊටාම සූක්ෂම අරමුණු මාරු කරන්නා වූ ගතිය කැපකිරීම විදිහට පුදුමාකාර කැපකිරීම රාශියක් කරනවා මේක නිසා ඒ තපස්සී පුද්ගලයාට ඒ පුද්ගලයා ප්‍රයෝජනයක් මේ ජීවිතේ වශයෙන් අර්ථයක් ලැබුවත් නැතත් රට්ටු සලකන ගතියක් තිබුණා. ඒ තපස්වි ජීවිතේ කාටවත් එහෙම ලේසියෙන් කරන්න බෑ. විශාල කැපවීමක් අවශ්‍යයි. ඒක අපි එදා මතක් කරගත්තා මුලින් විශාල කැපකිරීමක් කරන්න ඕන. හන්දට යන රොකට් එක නවීනම පිටි උපමාවක් අපි ඉදිරිපත් කරගත්තේ. අතරමඟදී ඒක අතහැරලා වැටුනොත් ඒ යෝග ජීවිතය නැත්නම් ඒ තපස්සී ජීවිතය අතහැරලා ආය ඕලාරික තත්ත්වයට වැටුනොත් සාමාන්‍ය කාමභෝගී පුද්ගලයා උපහාසයට ලක් කරනවා. එයා පෙරදිච්ච කෙනෙක්, වැරදිච්ච කෙනෙක්, බංකොලොත් වෙච්ච කෙනෙක් වගේ. ඒක නිසා මේ විශාල කැපකිරීමක් කරලා ආරම්භයක් ගන්නා වූ මේ තපස්සී ජීවිතය දිගට පවත්වනවායි කියන එක සැපක් නෙවෙයි. හරි ආයාසයෙන් අර ගත්ත ಗುಣ කඳ ටිකෙන් ටික ටිකෙන් ටික වැඩෙන්න දිගට කටයුතු කරගෙන යන්න ඕනේ. ආන්නේ කටයුතු කරගෙන යනකොට යනකොට තමයි මේ <clears throat> පුද්ගලයා තුළ එයාගේ පෞරුෂත්වයේ රුචි අරුචිකම් වල මනාපමනාප භාවවල යම් යම් වෙනස්කම් සිදු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙනස්කම් අර පරණ දන්නේ නෑදෑයෝ පරණ දන්නේ යාළුවොත් එක්ක ගලපමින් ගැටමින් නෙවෙයි වෙනස් වෙන්නේ තමාට ලැබිච්ච අලුත් නෑදෑයෝ අලුත් සත්පුරුෂයෙක් එක්ක ගලපමින් ගැටමින් තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒ සිද්ධ වෙනකොට ඒ සත්කෘතිය හොඳ නම් හොඳ පරිසරයක් තියෙනවනම් මේ වාගේ සාමාන්‍යයෙන් ෘචි අරුචිකම් වෙනස් කරන මට්ටමේ පෞරුෂත්ව වෙනස් කරන මට්ටමේ මම නැත කරන්න හොඳ නෑ මෙලෝ වශයෙන්ම ළඟාවිය යුතුයේ උත්මාර්ථය සඳහා යන්න ඕනේ කියලා අර සාමාන්‍ය සතිපට්ඨානේ නාහක නොදන්නා අන්ධ පෘ탁ඥය වගේ නෙවෙයි කල්යාණ සත්‍යය තව තවත් උනන්දු කරවන. මේ උනන්දු කරවීම දිගේම මේ තපස් ගුණය දිගින් දිගට වැඩෙනවා. වැඩෙන්න වැඩෙන්න මුලින් මුලින් විශාල කැපකිරීම කරමින් තමයි යම් විතායාන්තං ටිකක් ආනිසන්ත ලබන්නේ. මැදට යනකොට යොදන ප්‍රයත්න වලට සමාන ආනිසන්ත ලැබෙන්න පටන් ගන්නවා. අවසාන වෙනකොට ඊටාම කුළු කුංචි ඊටාම සුළු එකලස් කිරීමකින් විශාල ප්‍රතිඵලගෙන විදිහට මේ තපස්වි ගුණය ගුණාත්මක වශයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. විශාල ප්‍රමාණ වලින් යෙදිය යුතු ආයෝජන පහ වෙනකොට එච්චර තදින් ඉව දාන්න වෙන්නේ නැහැ. සුළු ප්‍රයත්නයකින් සුළු පෙළ ගැස්මකින් සුළු සකස් කිරීමකින් එකලස් කිරීමකින් විශාල ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ තපස් කියන ගුණය නැත්නම් තාප තපන ආතාප කියන ගුණය යෝගාවචර ජීවිතයේ තුන් අවස්ථාවේදී තුන් ආකාරයකට කටයුතු කරනවා. මේ නොත් මේ ඉන්දියානු ක්‍රමය ආසියානු විදිහට කල්පනා කර නැත්තෝ අර දැඩි තපස බොහොම අගය කරන ගතියක් තියෙනවා. මේකට සර්වඥාන්සේ වෙන තැනක මේක විවේචනය කරලා තියෙනවා. මිනිස්සු බොහොම මේ රූක්ෂ ප්‍රතිපatti රකින්නන්ට පහදිනවයි කියලා. ඒක මේ ආශයා කරේ තියෙන එක ගුණයක්. රූක්ෂ ප්‍රතිපatti එහෙම නැත්නම් යාන්තම් යැපෙන ලැබෙන යැපෙන ලැබෙන මට්ටමකින් මේ ව්‍යාපාර කරන්නේ නැතුව විප්ලව කරන්නේ නැතුව උද්ඝෝෂණ කරන්නේ නැතුව යන ජීවත් වීම ඊටත් වැඩිය ආත්ම ක්ලමතය කරමින් අත්කලමතාන්ට යන්න යන්න වැඩියෙන් ගෞරව ලැබෙන තත්ත්වයක් කියනවා. ඒක එක අන්තයක් විදිහට ප්‍රථම ධර්ම දේශනාවේ සර්වචනාවේ සම්මචක්කවාතන සූත්‍රයේ ද්වීමේ භික්කවේ අන්තා අන්තා කියන එකේ දෙවෙනි එකේ ප්‍රතික්ෂේප කරනවා. නමුත් මේ සම්පූර්ණයම නැතුව යම් කිසි ප්‍රමාණයක තපසක් යම් කිසි ප්‍රමාණයක ආතාපයක් නැතුව මේ ජීවිතේ හැඩ ගහ ගන්න බැරි බවත් සරුවත්යන් වහන්සේ පිළිගන්නවා. අද දැන් මේ අපි බුද්ධ ජයන්ති කාලයෙන් පස්සේ බුද්ධ ශාසනයේ යම් කිසි විදියක අලුත් පණක් නැගීමක් ඇතිවීගෙන එනවා කියන එක අත්දකින යුගයේ අපි මේ ජීවත් වෙන්නේ හරි වාසනාවන්ත එක විදියකින් පෙරලිකාර යුගයක්. මේ යුගයේ නව මතයක් තියෙනවා ඇති වේගන යනවා. ඒක ඇති වුණා කියලා කියන්න පුළුවන් ඇති වෙන මේ පවතිනවා කියන්න පුළුවන්. ඒ අනුව මතක් කරනවා මේ භාවනාව කියන එක ඔච්චරම හොරකණ්ඩ දෙයක් ඇත්තේ නැත. භාවනා කියන එකේ ඔච්චරම වීර්ය කරන දෙයක් නැත. ඒක මේ අතක් පිට අතක් තියාගෙන නැත්නම් කල්පනා ඥාන වලින් ගන්න පුළුවන් දෙයක් කියලා විශේෂයෙන්ම මේ නිදහස් චින්තනය කියන සංකල්පෙ දිගේ යන බටහිර ආකල්පය බලනකොට මේ ආතාප වීර්යයට 아무තු සැලකිල්ලක් තියෙනවා. මේක මේ ආතාප වීර්ය පිළිබඳව සරුවච්ච දේශනාව කියවනකොට නුහුරු නොකැලපෙන ගතියක් තියෙනවා. අදහස තියෙන්නේ මේ ඥානයේ මුසු කරගෙන මේ නිකන් බලාගෙන ඉඳීමේ. ඒකම තමයි යෝද නව අර්ථකථනයක් විදිහට මේ දසනාය පහතබ්බා කියන වචනය ආසියා කරේ ලංකාවේ පවා වරින් වර යර පරණ සම්ප්‍රදාය අතර මැද එක්කෙනෙක් දෙන්නෙක් ඒකට සාජයක් පොඩියක් වශයෙන් පාවිච්චි කරගෙන මේක එච්චරම වලිකන්ත පොරකන්ත දෙයක් ඇත්තේ නැත කියලා සඳහන් කළා තියෙනවා. ඒ නිසා ගල්නකොට ආතාපේ තාම දැඩිවම රැකිය යුතුයි කියලා එකපටයක්. ආතාපයක් අවශ්‍යම නැහැ. වෙලා වෙනකොට ඔක වෙයි කියලා සාමාන්‍යයෙන් ඩාඩිය දාන්න නැතුව වෙහෙස වෙන්නේ නැතුව බලාපොරොත්තු වෙන එක එකම දෙයක්. ඊ අතරමැද තියෙනවා මධ්‍යම ප්‍රතිපදාවක් අවශ්‍ය වෙලාවල් තියෙනවා විශේෂම යෝග ජීවිතයේ ආරම්භයේදී දැටි වීර්ය තාපය අවශ්‍යයි. අහුවෙනකොට පොඩි වීර්යයකින් පොඩි තාපයකින් පොඩි තපසකින් ප්‍රතිඵල එනකොටත් ඒක බාර ගන්නත් ලෑස්ති වෙන්න ඕනේ. මට මොකද මේ අද නිකම්ම ඉඳ ගන්නකොටම භාවනාව හරිය ගියේ කියලා කලබල වෙන්න තරකයි. පහුවෙනකොට නොහිතපු වෙලාවක නොසිතූ විදු ආකාරයට ධර්ම කාරණා මතුවලා එනකොට කලබල වෙන්න නරකයි මේ පිස්සු හැදීගෙන එනවාද එහෙම නැත්නම් මේ මේ උද්දර පීඩනේ වැඩි වෙලාද ක්ලාන්ත වෙනවාද කියලා එහෙම හිතන්න නරකයි. මේ වීරියේ තියෙනා වූ තලතුණා වීමක් මේරීමක් සත්වච්ච දේශනාවේ බොහොම සූක්ෂම බලනකොට පේනවා. මුලින් මුලින් විශාල වීර්යයක් යොදවන්න. වීර්යයක් යොදවලා පහු වෙනකොට ඒක පවත්වාගෙන යන වීර්යයක් ඕනේ අවසාන වෙනකොටත් වැඩේ ඉවර කිරීමට වීර්යයක් ඕනේ. ආරම්භ ධාතු, නික්‍රම ධාතු, පරක්‍රම ධාතු කියලා මේක එක තැනක සඳහන් කරනවා. වැඩේ ආරම්භ කරන්න විශාල ශක්තියක්, විශාල කැපකිරීමක්, විශාල වැඩපිළිවෙලක් අවශ්‍ය කරනවා. ඊට පස්සේ ඒක පවත්වාගෙන යන එකට කියන්නේ ආරම්භ ධාතු, නික්‍රම ධාතු, පරක්‍රම ධාතු. නික්‍රම ධාතුවේදී ඒක විස්තර කරනවා පග්ගහිත විරිය කියලා. ගද්දේ අත නැර. ලිහෙන්ට ලුහුටන්ට හිත නොදී ගත්ත දේ දැඩිව අල්ලාගෙන ඉන්න පුළුවන් ගැතියි. ඒ දේ තුල තමයි ඇත්තටම යෝගාවචරය තමන්ගේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒ පංච ඉන්ද්‍රිය ධර්මයන්ගේ උප්පරීමේ උරගාල බලන්න. ප්‍රත්‍යක්ෂ කරලා බලන්න. එන එන දුෂ්කරතාවලදී කොච්චරක් මට ශ්‍රද්ධාව තියනවද? ඒ ශ්‍රද්ධාව නිසා උපන්නා වූ වීර්යය මට කොච්චරක් තියනවද? විවිධාකාර අරමුණු මැද්දේ මට සතිය පවත්වා ගැනීමේ හැකියාව කොච්චර තියනවද? වෙන කෙනෙකුට නම් සමාධිය ඇතිකරන්න හිතන්නත් බැරි තැන්වල දැන් සමාධියේ ඥාන්ත නඩත්තු කිරීමේ හැකියාව මට තියෙනවා. මේ මේ ධර්මයන් මේ මේ විදිහට වැඩ කරනවා කියලා තමන් වශයෙන්ම ප්‍රත්‍යක්ෂ ඥානෙ මට කොච්චර තියෙනවද කියලා ඒ දිගට පවත්වන්න නම් අර සත සප්පාය කරුණෝලම භාවනා කර කර බෑ. හම් වෙන ඕනම තත්ත්වයක් අතරදී භාවනා කරනකොට භාවනා කුලුල් භාවයක් ලැබෙනවා. ඒ වෙලාවේදී වැඩ කරන්නේ වීර්ය මධ්‍යස්ථ භාවය. පග්ගහිත වීර්ය ගත්තේ අතනාර පවත්වාගෙන යන වීර්ය. ඒක කරගෙන යනකොට තමයි යෝගාවචරයට වාසි අවස්ථාවපත් වෙනකොට හරියට කලදුතු කල වලහිය ගත්තා වගේ වෙලාවක් අහු වෙනවා දැන් හොඳට සියලුම කාරණා එකලස්සලා හිටව ඒ වෙලාවට මේ වැඩේ සමාන කරගන්න. වැඩේ නිෂ්ඨාවකටපත් කරගන්න. නැත්නම් පෙට්ටියට ඇනේක් ගහනවා. ඉවර කරනවා කියලා අම්මතර වීර්යයක් එන්න පටන් ගන්නවා. ඇත්තටම කියනවා නම් මේ අවසාන එන වීර්ය යෝගාවචරගේ පෞද්ගලිකත්වයක් තුළින් එන එකක් නෙවෙයි මෙතෙක් කල් පුහුණු කරපු භාවනාවේ ගැම්මෙන් එන එකක්. ඉන්ද්‍රිය ධර්මයන් එකලස් වීමෙන් එන එකක්. ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්ම එකලස් වීමෙන් එන එකක්. ඒක පෞද්ගලිකත්වයේ ඉක්මවලා ගිය අතිරේක දෙයක්. අපිට ඒකට අවශ්‍ය තත්ත්ව ලබා දීම විතරයි කරන්න තියෙන්නේ. ඒ නිසා මේ ආතාප වීර්යයේ එක එකනා එක එක තැන් වල ඉන්නවා වෙන්න පුළුවන්. එන භාවනාවට බැසගත්ත භාවනාව දැන් පසු කරමින් ඉන්න අවධිය මත ඒ වගේම තමයි එක පරියන්කයක ගත්තත් මේ ආතාප වීර්යය යෙදී යුතු අවස්ථාවල් වෙනස් වෙන වෙලාවල් තියෙනවා. සාමාන්‍ය ඉදිරිපත් කරන ක්‍රමය තමයි මුලදී පරියන්කයේ මුලදී හොඳට කල්ලාතු හොඳට සක්මන් කරලා මුලදී අරමුණ හැකිතාක් දුරට මේ විපස්සනා භාවනා යෝගාවචර දෙන උපදේශයක් වශයෙන් මෙනෙහි කිරීමෙන් මානසිකාර්ය යදවීමෙන් ඒ වීරිය කර්මණී භාවයට පත් කරගන්න ඕනේ. ඒ කර්මණී භාවයට පත් කරගෙන කොච්චර වෙලා ඒ අරමුණත් එක්ක එහෙම ගැටමින් හැපෙමින් මෙනෙහි කරමින් යා යුතුයද කියන එක මුලදී කොලිතන කර්මස්ථානාචාර්යවරු ගුරු කෝලයට යෝග අවචරයට කියලා දෙනවා. පහ වෙනකොට යෝග අවචරය යාම දැනගන්න ඕනේ. මේ මේ මට්ටමට යනකම් මේක කළ යුතුයි. කුසිගන්වේ යුතුයි, අවශ්‍ය යුතුයි. ඊට පස්සේ ඒක ඒක විසීම පදමකට එනවා. ඒක විසීම ගැම්මකට එනවා. ආන්නේ වෙලාවේදී අච්චර වේගය ලවන්නේ නැතුව නමුත් ආපස්සට යන්න දෙන්නේ නැතුව හොඳ සැලකිල්ලෙන් ඒ தත්ත්ව නඩත්තු කරගෙන යන්න. ඒ தත්ත්ව නඩත්තු කරන යනකොට අර තරම් වේගයක්, වීරියක් කැප කරන්න වෙන්නේ නැහැ. ඒ ඉස්සරහට යන්න යන්න හොඳ කලෙලියක්. හොඳ ස්පාසුවක් හරියට කන්දකට නැගලා නැත්නම් කණුවක් මුදුරට නැගලා ලෝක දිහා බලන්න වාගේ හොඳ ස්පාසුවේ භාවනා කරන්න යන්න පුළුවන් වෙලාවදී උල්වාන්තර සමාධියට තියාගෙන අර ගත්තා වූ මූල කර්මස්ථානයේ හුදු නඩත්තුව පමණක් කරගෙන ඉන්නකොට භාවනා ප්‍රගතිය සිද්ධ වෙනවා. ඒක නිසා මේ වීර්ය පිළිබඳව නිතරම සැලකිලිමත්. එහෙම නැතුව සමාධියක් යම් කිසි ප්‍රමාණයට තියෙති අනවශ්‍ය වීර්ය දාන්න ගියොත් එතකොටත් ඒක අධික වීර්යයට වැටීම නිසා භාවනාව බාධා කරනවා. සමාධියක් පෙළ ගැහෙන්න ඉස්සර වෙලාම ඇඳට හේතුලා විවේක ගන්න පටන් අරගත්තොත් භාවනාවට හිත අවුලවා ගන්න බැරි වෙනවා. අමුණා ගන්න බැරි කම නිසා දුහුටලා යනවා. ඒ නිසා මේ වීරියේ සමතුලිත භාවය කියන ගන්නකොට අර වීරියම දැඩි ආත්ම ආත්ම ක්ලමතයක් අත්කලමතාන යෝගයක් බවට පත් කර ගන්නා වූ කෙලවර කියන එක යෝගාවචරය මූල ධර්ම වශයෙන් දරගෙන තියෙනවා. කිසිත් වීර්ය නොයොදා සුඛභෝගයේ සුඛමාරතාලයට මේ කරන්න ඕනේ කියන කාමසුකල්ලිකාන යෝග පිළිබඳව විකල්පය දරගෙන තියෙනවා. ඒ දෙකම ප්‍රහාණය කළ දේවල් එහෙම නමුත් එක පරියන්කකදී එහෙම නැත්නම් එක මාර්ගඥානයක් සඳහා එක ධානයක් සඳහා කටයුතු කරනකොටත් මේ தত্ত্ব තුන මුලින් ඊටමත් වැඩි වීර්යයක් මැදට මධ්‍යස්ථ වීර්යයක් අවසාන වෙනකොට නිකන් බලාගෙන ඉන්න ප්‍රමාණයේ ඊටමත් ඥාන සංප්‍රයුක්ත වීර්යයක් අවශ්‍ය කරන මට්ටමක් වෙන්න තියෙනවා. මේ නිසා ඔක්කොම යෝගාවචරයට එකම උපදේශය හරියන්නේ නැහැ. තමන් භාවනාවේ මට්ටමට තේරුම් ගන්න ඕනේ මේ වෙලාවේ කළ යුත්තේ කොහොමද කියලා. මේක දැන් අපි කරන්නේ එකම භාවනා කර්මස්ථානයක් මේ සතර සතිපට්ඨානේ කායනුපස්සනාව කතා කරන අවස්ථාව කයෙහි පටවියාපෝ තේජෝ වායෝ කියන මේ හතර කොටසෙන් එක කොටසක් මතු කරගෙන ප්‍රකටම කොටස මතු කරගෙන ඒ තුනම මේ පැවැත්වීමර කරන වීර්යයක් නිසා කෙනෙකුට සැක හිතන්න පුළුවන් එන මේ වායෝ පොට්ටබ්බ ධාතුවෙන් විතරමද නිවන් දකින්න පුළුවන් කියන්නේ නැත්නම් ආනාපාන පිම්බීම හැකිලිමෙන් විතරමද ඇයි අනිත් දේවල් වලට යොදවන්නේ නැත්තේ කියලා මේ වීරියේ අර අපි කියාපු තාට මුලින් විශාල වීරියක් යොදවලා ඊගාවට හොඳ ඉස්පාසුවේ සියල්ල දිහාම බලාගෙන ගමන් කරනකොට එnde එnde එnde එnde අර මුල් දැඩි ආයාස කර භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ වායෝ පොට්ටබ්බ ධාතුව හෝ බහගෙන ආත්පසින් තේරුම් කරගන්න පටන් ගත්තොත් ඒ තුලින් ඇතිකුත් ඉතුරු වෙනා වූ තේජෝ ආපෝ පඨවි කියන කොටාස වැටෙනවා කියන එක ඒක ස්වභාවික දෙයක්. ඒ මොකද වායෝ ධාතු අපි අල්ලලා වෙන් කරගෙන හදාරන්න ගත්තට ඒක තනිකර හිතින එකක් නෙවෙයි. ඒක පදනම් වෙලා තියෙන්නේ අනිකුත් ධාතු මත. ඒ ධාතු වලට ඒකාන්තයෙන්ම අර ස්පාසෝ තුළ බලා ඉන්නකොට අනන්ත අවස්ථාවක් ලැබෙනවා. ඒ ඒ ධාතු කොටසත් මේ පඨවි මේ වායෝ ධාතුව සාපේක්ෂව බලන්න යන්න. මේ නිසා යම් ප්‍රමාණයකට යම් ප්‍රදේශයකට වායෝ පොට්ටබ්බ ධාතුව මත ප්‍රත්‍යක්ෂ ඥානය සාතික වෙන්න වෙන්න ඒ ප්‍රත්‍යක්ෂ ඥානය භාවනා ආසනේ කඩන්න නැතුව දිගට පවතින පවතිනට අනුමාන ඥාන වශයෙන් අනිවාර්යයෙන්ම අර ඉතුරු ප්‍රධාන ධාතු කොටස වලට පැතිරෙනවා. මේ ධාතු කොටස් අතර තියෙන අවකාශය කියන්නේ මේකයි මේ ධාතු කොටස් දෙකක් එකට හැප්පෙන ගතියක් නැහැ. වායු ධාතු කොච්චර චංචල කම්පන ගතියක් ඇතුළේ විප්ලවයක් නැහැ. ගැටුමක් නැහැ. ඒක ස්වාධීනව කටයුතු කළේ. ඒ කියන්නේ අතරමැද හොඳ පිටපාඩුවක් තියෙනවා. මේ ආදි වශයෙන් මේ අනුමාන ඥාන දිගට පැතිරෙනවා. අන්නේ පැතිරෙන වෙලාවේදී අර තරම් දැඩි වීර්යකින් නෙවෙයිව බලන්නේ ඌව පේන කොට ආස ප්‍රකට වීම අනුව වැටහෙන්න ඇරීම එතනදී ඒ අර කලින් ගත්ත වීර්ය වාගේ නෙවෙයි යම් කිසි හික්මීමක් සහිත මධ්‍යස්ථ වීර්යයක් අවශ්‍ය වෙනවා. ආන්නේ මේ වෙලාවේදී මේ විපස්සනා භාවනාවේදී අරමුණ මෙනෙහි කිරීමක් වෙනවා. මෙතනදි මතක් කරලා දෙන්න ඕනේ මේ වීරිය භාවනාවට සම්බන්ධ කරන උපක්‍රමය තමයි උපකරණය තමයි මේ මෙනෙහි කිරීම. වේගෙන් මෙනෙහි කරනවා කියන එකෙන් අපි අදහස් කරන්නේ දැඩි වීරියෙන් කටයුතු කරනවා කියන එක. මෙනෙහි කිරීමේ යම් ප්‍රමාණයක අඩුවීමක් නැත්නම් සත්‍යයට ගැළපෙන විදිහේ මෙනෙහි කිරීමක් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒ වීර්යයේ යම් කිසි විදියක තලතුණා බවකොත් ඥානෙට ඉඩ දෙන්නේ. ඉස්සරහට යනකොට යනකොට ඒ වාගේ මෙනෙහි කිරීමක් කැළම නැතුවම උතු බලා සිටීමෙන් පමණක සිදු වෙන අවස්ථාවල් සිදු වෙනවා. ඒක තමයි මේ වීර්ය අවස්ථාවල්. මේ වීර්ය අපිට තේරෙන්නේ භාවනාවට නම් වන්නේ මෙනෙහි කිරීම මාර්ගය නිසා යෝගාවචරයා කරගෙන යන වැඩපිළිවෙල විශේෂයෙන්ම තමයි හරිය හොඳම පරියන්කයක් ඒ නිසිනින්දේ හොඳට කල්පනා කරලා නෙවෙයි වෙච්ච ආකාරයෙන්ම කියනකොට අහගෙන ඉන්නකොට මේ කාරණාව පිළිබඳව හොඳ වැටහීමක් අහන කෙනාටත් ඇති වෙනවා කියන කෙනාටත් අහුවෙවට ඇති මේ තුලින් ඉස්සරහට යනකොට කොතනදී කොයි විදිහට මෙනෙහි කළ යුතුද කොතනදී මෙනෙහි කිරීම නතර වුණාට කමක් නැද්ද කොතනදී මෙනෙහි කිරීම ආයාසයෙන් හෝ කළ යුතුද කියන එක තේරුම් ගත්තා නම් ඒ යෝගාවචරයට අර ස්වාධීනව පැත්තකට වෙලා භාවනා කිරීමේ වඩා සුදුසුකම් තියෙනවා. එහෙම නැතිනම් උඟ වේලාවකට මේ වීර්ය වරදවා යෙදවීමේ අඩුපාඩුව හිටිනවා. අනවශ්‍ය වෙලාවට අධික වීර්ය කරනවා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය වීර්ය නොයොදා ගත කරනවා. ඉතින් එහෙමනම් එක තැනම එකව දවසේ ගිය පාර අනිත් දවසේ වරදින් සිටිතියි. ඒ නිසා මේ වීර්ය පිළිබඳව අවබෝධයට මේ විස්තර කාරණා ගෙනෙන්නේ තමන්ගේ දැනුම Tamanta දවසක ගුරු උපදේශකයා වශයෙන් පත් වෙන නිසා මේ වීරිය සත්‍තිස් ප්‍රෝධිපාක්ෂික ධර්ම කතා කරනකොට සතිපට්ඨාන පිටිපස්සෙන් කියලා තියෙනවා සතර සම්‍යක් ප්‍රධාන වීර්ය මේක තමයි දිරවා ගන්න අමාරු වෙලා තියෙන මේ බටේ මෙහෙම දැඩි ආයාස කිරීමක් බුද්ධ ආගමේ නැහැ. එයත් ගන්න කලිසම් කෝට් ඇඳගෙන භාවනා කරන්න අවශ්‍යතාවය නිසා මේ தත්ත්වෙ පේනමුත් සූත්‍ර පිටකේ බලනකොට සරුවචන දේශන අනිවාර්යයෙන්ම සඳහන් කරනවා දතට දත තියලා තද කරගෙන කීලෙන් දාඩිය වැටෙtti මේ මගේ ඇඟේ තියෙන ලේ මස් වියලේවා. නහර මහම ඇට ඉතුරු වෙන්නේ ඉතුරු වේවා කියන කරගෙන යන වීර්යයක් පිළිබඳ ප්‍රදාන ඉතින් ඒක පිළිබඳව විස්තර කරන්නේ හරි අමුතුම නිකන් ඇහැට මූණට පැංගිරි විසිවෙච්ච ගාත කරගත්ත ගතියකට තමයි ඒ ඔය නිදහස් චින්තකයන් ඒ වගේ පදයන් විස්තර කරන්නේ. නමුත් ඒවා ප්‍රතික්ෂේප කළ නොහැකි මට්ටමක තියෙනවා. කාටවත් අදව නෑ බෑ කියන්න බෑ. ඒ වගේම තමයි අත්කිලමතාණියෝගයට වගේ දැඩි වීර්ය කිරීම ਸਰවඥන්ද ප්‍රතික්ෂේප කරන තියෙනවා. මේ කාරණා යෝගාවචරයාගේ භාවනාව දියුණුවක් වෙනකොට Tamanටම හොඳට දිගෑරලා වැටෙන්න පටන් ගන්නවා. ඒ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය සඳහන් කරනකොට ඒකේ තියෙන ධ්‍රව පද වශයෙන් එකම ආකාරය දෙන්නේ උපන්නානං අකුසලානං ධම්මානං පහනා චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තප්පග්ග චිත්තං පග්ගණ්හාති පදහත් ක්‍රමිකව දැඩි කරගෙන යන වීර්යයක් තමයි තියෙන්නේ දැනට ඇති වෙලා තියෙනා වූ කෙලස් ප්‍රහාණය කිරීම පිණිස ඒක අපිට භාවනා පැත්තෙන් බලනකොට අපි හිත නාසිකාග්‍රේ තියන්න උත්සාහ කරනවා ආදී යෝගාවචරේ ගත්තොත් දැන් උදරේ තියන්න උත්සාහ කරනවා එතන වෙන මොකක්කෝ භාවනා කර්මස්ථානෙ කියනකොට මේ වෙනකොටම අවුල් වෙලා තියෙනා වූ නීවරණ ධර්ම මේ අරමුණ යට කරමින් ආත්පතින් මූදරල ගහන්න වගේ ඒක පටන් ගන්නවා. ඒ වෙලාවේදී ක්‍රමික ප්‍රවිෂ්ටයක් ලබා ගන්න යෝගාවචරය චන්දං ජනේති. ඉස්ලාම කරන්න තියෙන්නේ ඒ කැමැත්තක් ඇති කර ගන්න ඕනේ මගේ භාවනාවේ යාදෙන ගතිය කියලා කියන්නේ දියුණුව කියලා කියන්නේ එකලස කියලා කියන්නේ ගත්ත අරමුණේ හිත තියෙන එක. ඊවරණයට යට වෙලා ඉන්න එක නෙවෙයි. ඒ නිසා මගේ හිත අරමුණේ පවතිවා කියලා ඡන්දයක් කුසල ඡන්දයක් කරබැලීමේ ආසාවක් යෝගාවචක පහළ වෙන්න ඕනේ. ඡන්දං ජනේති විරියං ආරබති. ඒ සඳහා ප්‍රයත්න කරනවා. හොඳට කය කලින් සක්මන් කරලා ඒක දැනක කය තැන්පත් කරලා ඒකට උදව් කරනවා. සීයේ සීලය මෙනෙහි කරලා බුදුගුණ මෙනෙහි කරලා මෛත්‍රී කරලා ඒකට ප්‍රයත්න කරනවා. ඡන්දං ජනේති විරියං ආරබති. වායමති වෑයම් කරනවා කරනකොට තමයි තේරෙන්නේ මේක. අපි මේකත් හරි ලස්සනට විස්තර වෙනවා. හිත ගැන මේ විදිහට කල්පනා නොකර ඔහේ එන රූප බලමින්, සද්ධාහමින්, ගන්ධ සුවඳ බලමින්, රස බලමින්, සැපතේ නිදා ගනිමින් ඉන්න කෙනාට මේක පිළිබඳ කිසිම රණ්ඩුවක්වත්, ව්‍යාපාරයක්වත්, චෝදනාවක්වත්, නඩුවක්වත් මොනවාක්වත්. නමුත් යම් දවසක අපි එකම අරමුණකට හිත තැම්පත් කරන්න ගත්ත ගමන් පුදුමාකාර විදිහේ ඇවිස්සිල්ලක් ඇති වෙනවා මේ නීවරණ වලත් ඇවිස්සිල්ලක් ඇති වෙනවා එක තැනක ඉන්න බැරි නුරුස්නා ගතිත් පහළ වෙන්න පටන් ගන්නවා මේ ඡන්දයක් ඇති වෙච්ච ගමන්ම තමයි මේක සිද්ධ වෙන්නේ ඒ නිසා වෑයමක් කරලා බලන්න මේ වෑයමේදීම කම්මැලි මිනිසයා අලසයා තේරුම් අර ගන්නවා මේක නොකල යුත්තක් භාවනා කිරීම මේ ආත්ම නිවන් දැකීම කරන්න බෑ කරන්න යන්න යන්න කරදර වැඩි කියලා ඒ ව්‍යායාමයේ භාතබන කතියක් නමුත් ඒක පිරිමිකමකට පෞරුෂත්වයකට නැත්නම් යෝගාවචරකමකට සාක්‍ය පුත්‍ර සාක්‍ය දොහිත්‍රකමකට ගැලපෙන්නේ. ඒ වෑයම තුලින් දකින්න හම් වෙන්නේ නරක දෙයි කියලා. පසු බෑවොත් අපි නැවත වැටෙන්නේ කබලෙන් ලිපට වගේ කාම ලෝකෙකට. කාම ලෝකේ සැප තියෙනවනම් කාම ලෝකේ තවත් අහවල් අහවල් දේ ලැබුවේ නැහැ. ලබන්න ඕනේ මම මුල විතරයි කෑවේ මට අග කන්න ඕනේ. මම පොත්ත විතරයි කෑවේ මට මදේ කන්න ඕනේ කියලා තව ඉතුරු තියෙනවනම් කමක් නැහැ. උ සංසාර බය ඇති වෙනවට තේරෙනවා මේක ආපහු වැටෙන්නේ හිටපු තැනටමයි කියලා ඒ ව්‍යායම තුල තමයි අර මගේ ගත්ත මුල් ඡන්දය ඇත්තද නැත්තද කියලා හොඳ පිළිසිඳීමක් සිදු වෙන්නේ. ආනේ ඡන්දං ජනිත ව්‍යායම ඊට පස්සේ වීදි ආරම්භ කරනවා. වීදි ආරම්භ කරන්න ගියාම ඒ උපක්‍රම දෙනවා ගුරුවරු. ඒ මෙනේ හිතවිලි එනවා නම් සමත වශයෙන් ඒ හිතවිලි වලින් තොරව පවතින ආනාපානේ ගණන් කරන්නේ එහෙම නැත්නම් විපස්සනා වශයෙන් හිතවිල්ලක් කියලා මෙනෙහි කරන්න කියලා ඒකට අදාළ <clears throat> වීර්ය කරන්න පටන් ගන්නවා. එතකොට අර නීවරණ ධර්මයන් ප්‍රබල වෙලා බලවත් වෙලා මූණට මූණ දාලා ඉන්න පටන් ගන්නවා. ඉතින් තමයි චිත්තම් පක් ගන්නවා. චිත්ත දැඩි කරගන්නවා. චිත දැඩි කරගන්න. හොඳට කැසපට ගහගෙන ඒකට අර අපි වැඩක් කරන පටන් අරගත්තාම ඒ ඒ ගැලපෙන ඇඳුමක් හොඳ නැත්නම් ඒ ගැඳුම පැත්තක තියලා වැඩේට කැසපට ගහ ගන්නවා කියලා කතාවක්. ආනි වගේ භාවනාවට ඒ කැසපට ගහගෙන ඉඳ සිද්ධ කරගත්තට පස්සේ චිත්තම් පගන්නාති ඊට පස්සේ මේ පදන් වීර්ය කියන මේ ප්‍රධාන ප්‍රධාන වීර්ය ආතාප වීර්ය යොදා ගන්න පුළුවන්. ඒ නිසා ආතාප වීර්ය තේරුම් ගන්නත් ඊවර හතරක් පහක් යනවා. මේ ආතාප වීර්යයට යනකොට අර නීවරණ ඍජුව මූණට මූණ දාලා එනකොට ඒ තාක්කල් කම්මැලියෙක්ගේ පැත්තෙන් එහෙම නැත්නම් පෙරදිච්ච කෙනෙක්ගේ පැත්තෙන් නැති බැරි හැඟීමෙන් කතා කරන කෙනෙක්ගේ පැත්තෙන් බැලුවොත් මේ තාක් ප්‍රයත්නෙන් වැඩි වෙලා තියෙන්නේ දුක. දුක නැති කරන්නයි කියලා තමයි සරුවචන් ආනන්දේ මේ දු සාසනය ඇති කරේ. දුක නැති කරන්න කියලා තමයි මේ ඥාති අතහැරලා වස්තු අතහැරලා ආවේ. නමුත් මෙතෙන් යන කම පේන්න තියෙන දුක වැඩි වෙනවා. ඒක නිසා යාත්‍රාන්ට පේන්න තියෙනවා විභාවනාව කියලා කියන්නේ ඉල්ලලා දුක වළඳන වැඩ පිළිවෙලක් කියන්නේ. ඒක නිසා භාවනා නොකර හිටපුවාම ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා ගොඩින්ම උත්තර හොයාගන්න. අපි සිංහල වේදකමේ තියෙනවා ලෙඩක් සනීප කරන්න කියලා පළවෙනි බෙහෙත් කසාය කරනකොට ලෙඩ ගැටි වැඩි කරනවා. ඒ නිසා මේ වෙලාවේදී වේදා මාරු කෙරුවොත් බෙහෙත් අන්තිය මාරු කෙරුවොත් ඉතින් හැමදාම ඉඳ වෙන්නේ අර අවශ්‍යන මට්ටමේටම. තුවාලේ හොදන්න ඉස්සෙල්ලා වෙහෙත් දාන්න ඉස්සෙල්ලා තුවාලේ වණමුක පාදනකොට රිදෙනවා. ඉතින් ඊට පස්සේ දැන් රිදෙන වැඩි කියලා නතර කෙරුවොත් අර අපි කලින් කිව්වා වගේ විශාල ශක්තියක් වැය කළා වීර්යයක් වැය කළා නමුත් කිසිම ප්‍රයෝජනයක් නොලබා මේ විහෙසටපත් වෙන වර්ධින්න තත්ත්වයටපත් වෙනවා. මෙන්න මේක නොවි දිගට යන්න තමයි මේ ආතාප වීර්ය කියන එක අවශ්‍ය කරන්නේ. ඒ ආතාප වීර්ය අර සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය ගැන කතා කරනකොට අද <clears throat> ඇත්තා වූ අකුසල ධර්මයි ප්‍රහාණය කරනවායි කියන එක තාමත් අමාරුයි. ඒ මොකද අපේ ෘචි අරුචිකම් වලට විරුද්ධව වැඩ කරන්න ගියාම ඒක මරණයටත් වැඩි අමාරුයි. ඊට පස්සේ <clears throat> ඇති නොවනා වූ අකුසල ධර්ම ඇති නොවීම පිණිස කටයුතු කරන්න වෙනවා. ඊට පස්සේ ඇති නොවනා වූ ඇති වුණා වූ කුසල ධර්ම වැඩි කරන්න කටයුතු කරනවා. ඇති තාම ඇති නොවුණා වූ කුසල ධර්ම ඇති කරගන්න කටයුතු කරනවා කියනකොට එnte ente ente ente බොහොම තලතුණා මට්ටමක වීර්යයක් තමයි අවශ්‍ය කරන්නේ. ඒක නිසා මේ භාවනා කරලා ගොඩක් කල් ඉන්න අයට ගෞරව කරන ගතියක් තියෙන මොකද්ද මේ විදිහට වීර්යයේ මට්ටම් දෙක තුනක් දැනගත්ත කෙනා තුළ මේ අෂ්ටලෝක ධර්මයේ විශේෂ නොසලෙන කම්පා නොවන ඉවසීමේ ගතිය ගොඩාක් පුරුදු වෙනවා. එහෙම නැත්නම් ඒ පුද්ගලයා හිටින්න බෑ. මේ වගේ සත්පුරුෂ මණ්ඩලයක හිටින්න බෑ. ගැළවිලා යනවා. ලෙසලයි. එහෙමනම් අඩු ගානේ භාවනා ජීවිතයක් තියා සීලේ උනත් ලාපකලල් නැති වෙනවා. අලුදු ඇති වෙනවා. යම් කිසි විදියකට මේ ආතාප වීර්ය පිළිබඳව Taman තුල ඇතුළත හොඳ පෞරුෂත්වයක් ගොඩ නැගෙනවනම් ඒ පුද්ගලයා තුළ පහදිලියම සිදුවෙන දේ තමයි ඉස්සලම පේන දේ තමයි මේ සීලය පිළිබඳ ලොකු වගකීමක් ආදරයක් ගෞරවයක් වැඩි සැලකිල්ලක් එනවා. මේ තුලින් අර කලින් කිව්වට වැඩිය විපටිසාරත්ථායකෝ ආනන්ද කුසලාන සීලානි කිව්වාගේ මේ කුසල සීලේ කාන්තේම විපිලිසර බව දුරු කිරීම පිණිසයි කියන එක ඉස්සරට වඩා හොඳට තේරෙනවා. ඊගවල වල ඉඳගෙන සිල්ලක් නැත්තෝ හරියට චෝදනා කරනවා මේ සිල්ලන්ත වෙන්න වෙන්න බාහිර ලෝකෙන් අපිට කරදර වෙන්නේ කියලා. ඒ සිල්ලන්ත භාවයේ නිසා අපි නෝන්ජල් වෙනවා. අපි බය ආදු වෙනවා. ඒ නිසා මෙහෙම අද කාලේ මෙහෙම සිල් දකින්න බෑ කියලා හරියට ශක්තිය ප්‍රකාශ කරන්න ඇත්තෝ ඉන්නේ. ඒ මොකද ඒ අත්ව සෑහෙන ප්‍රදේශයක් මේ සඳහා ආයෝජනය කළ තියෙන කිසිම ප්‍රතිඵලයක් ලබලා නැහැ. ඒ මොකද මේ යොදන්නේ මේ ගිහි කාම ලෝකේ ඉඳගෙන මේ යොදන ප්‍රයත්නේ මේ වාගේ දෙයක් තමයි. නමුත් සත්පුරුෂයන් අතර මැදපත් වෙලා භාවනා කර්මස්ථානය ගතට පස්සේ සීලය සඳහා කරන ආයෝජනයට වඩා හාත්පසින්ම වෙනස්. ඊට වඩා බොහෝම ප්‍රතිඵලදායකයි. ඒ මොකද භාවනාවෙන්මයි මම යට කරන්නේ සීලෙන්මයි මම මේක යට කරන්නේ කියලා Taman තුළම ආත්ම විශ්වාසය එන්න පටන් ගන්නවා. එන්නේ මේ විදිහට සමතෙන් එන අත්දැකීම් වලට වඩා බොහෝමත්ම බලවත් බොහෝමත්ම අස්පනා අපිට පේන දෙයක් තමයි විපස්සනාවෙන් ලැබෙන දේ. ඉන්සාවසානී යෝගාවචරය කොච්චරද කියනවනේ අපන්නක මට්ටමට වැටෙන. කිසිම දෙයක් ගැන කිසිම විනිශ්චයකටපත් වෙන්නේ නැහැ. දැන් දන්නවා මේ විනිශ්චය කියලා කියන්නේ ඒකාන්තයෙන්ම අර්ථ ඥානයකින් භාගෙට තියෙන ඥානයකින් කරන වැඩක් කළ යොත් විනිශ්චය නෙමෙයි දිගට වැඩේ කරගෙන යනවා. එතකොට විනිශ්චය එයි. ආනේ විදිහට ඉදිරියට යනවන මේ මේ වීර්ය කොහොමද මේ ප්‍රත්‍යාවට තුරු දෙන්නේ? කොහොමද මේ ප්‍රත්‍යාවට ගෙනියන්නේ කියලා විනිශ්චය කරන්න යන්නේ නැහැ කළ යුත්ත කිරීමේ වීර්ය දිගට පවත්වන ගතියක්. ඒ නිසා හතර සර්පත් අහණි ඉස්සල්ලාම තියෙන ගුණය වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ. ආතාපි කියන ගුණය සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල නව පොලක සඳහන් මේක මගාරින්ද මේක පන්නන්න තමයි අපි මේ විවිධාකාර සුඛභෝගී දේවල් ඉල්ලන්නේ. කුමාරසක බලාපොරොත්තු වෙන නමුත් කවදා හෝ අපි තේරුම් ගත්තොත් මේ මේ සාරවත් සාසනේ වැඩ වැඩ කරන කෙනාට. ඒක වෙයි කියලා බලන්න කියම හරියන්නේ නැහැ. ඉතින් උඹ දිනේ කර ඉදහස් චින්තනයේ තියෙන අතොම පෙන්ලා දෙනවා මේක ඇත්ත බෝධිසත්ව කාලේ නමුත් මේ භාවනා කරනකොට එච්චර වීර්ය කරන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් මේ කාරණා ඉදිරිපත් කිරීමෙන් මම අහගෙන ඉන්න ඇයට තම තමන්ගේ වීචයට ඉඳ තියෙනවා කොච්චරනම් ඒ වීර්ය කියන එක උරගාලා බැලිය යුතුද එහෙම නැත්නම් තමන්ගේ කායයට තියෙන ආසාව නිසා තමන්ගේ ඉදරන්ට තියෙන ආසාව නිසා පස්සට දැමිය යුතුද කියලා හැබැයි එකක් පැහැදිලි ඒකෙන් එන ප්‍රතිඵලන අස්පනා අපිට පේනවා භාවනා මධ්‍යස්ථාන. නිසා ආතාප ගුණය ගොඩක් කලිගෙන ගත යුතුද. ඒ ආතාප ගුණයට පස්සේ සම්බන්ධ වෙන්නේ සම්පජානෝ කියන ගතිය. ඒ සම්පජඤ්ඤය කියන එක සඳහන් කරනවා කල්පනාව ඥානය කියන අදහසින් ඉදිරිපත් කරනවා. මේ සත් සම්පජානෝ සතිම. සමාතෙන් වල සති සම්පජඤ්ඤය කියලා මේක සඳහන් කරනවා. ආතාපි සම්පජානෝ සතිම විනේය ලෝකේ අභිජ්ජා දෝමනස කාරණා හතරක් මේක සඳහන් කරනවා. ඒ සම්පජඤ්ඤය අපි ගත්තොත් ආතාප කියන එක විරියචෛසිකයට ගත්තොත් සම්පජඤ්ඤචෛසිකේ ගන්න වෙන්නේ මේ ප්‍රඥාවත් එක්ක. මේ ප්‍රඥාවේ විවිධ විදියට විග්‍රහ වෙනවා. උගාක සම්ප්‍රදාන කුල තමයි ඒ සම්පජාඤ්ඤ කියන එක සතර සම්පජාඤ්ඤ වලට කඩලා සාත්‍යක සම්පජාඤ්ඤේ සප්පාය සම්පජාඤ්ඤේ ගෝචර සම්පජාඤ්ඤේ අසම්මෝහ සම්පජාඤ්ඤේ කියලා විතර කරනවා. මේකෙදී හොඳ යෝග ජීවිතයට උගාක ඕලාරික පැත්තෙන් ගන්න තියෙන ආදර්ශයක් ඒ මොකද අර ආතාපි කියන ගුණේදී අපි දැක්කා ඒ ගත්ත දේ අත නැර විකතෝම පැවැත්වීම තමයි මේකේ න්‍යාය. නමුත් අපේ ඇහැ කියලා එකම ඉන්ද්‍රියක් තියෙනවා කන කියලා එකක් තියෙනවා නාසය කියලා කියනවා දිව කියලා එකක් තියෙනවා කය මනස කියලා හය පැත්තකට ආදිනවා. රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත කියලා එක එක නාගේ ඇතුම් බහගත්ත ගුණ කියනවා. මේ විවිධාකාර ගති නිසා අර එක අරමුණ එකට පවත්වාගෙන යෑමේදී විවිධාකාර අතුරු යෝජනා අතුරු මාර්ග වැඩ ඉදිරි ඉදිරිපත් ආන්නේ කටයුත්තකට හිත යොදලා පූර්ණ කාලිනව ඒ දේ කරගෙන යනකොට අතරමැදි හම් වෙන්නා වූ සංදිස්ථානයකදී කටයුතු කළ ආකාරය තමයි මේ සම්පජානීය හතරේ විතර කරන්නේ. තමන් භාවනා කරගෙන අරමුණේ ගත කරගෙන ඉන්න පරියන්ක අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සක්මන් කරගෙන ඉන්න වෙලාවක් වෙන්න පුළුවන්. ඒ නිසා එදිනෙදා වැඩකදී සක්මනේ මේ පින්න පාත වන්නවා. දානශාලාවට යනවා. ওই වැඩේ කරගෙන යනකොට කොච්චරද අතුරු වැඩ යෝජනා ඉදිරිපත් කරනවා. ආන්නේ ඉදිරිපත් වෙච්ච වෙලාවේදී කොහොමද කටයුතු කරන්නේ? ඒකට හොඳ පුංචි නිදර්ශනයක් මේ ලොකු සාංශික පොත ලියන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේගෙන් ඉදිරිපත් වුණා භාවනා පරියන්කේ ඉන්නකොට වේදනාවක් මතුවේ. වේදනාවක් මතුවෙච්ච ගමන් කයෙන් එන පුරුදු විකල්පේ තමයි ඉරියව් මාර්ග. මෙච්චර කාල සංසාරේ අපි මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරේ නැත්තේ එකම ප්‍රධාන හේතුව නිසා මොකක් නිසාද මේ ඉරියව් මාරු කරන නිසා. එකම ඉරියව්වක ඉන්නකොට තමයි දුක ප්‍රකට වෙන්නේ. ඒ දුක ප්‍රකට වේගෙන එනකොට මේ විවිධ අතුරු යෝජනා හිතින් මතු කරලා දෙනවා. මේ මේ වෙලාවට ඉරියව් මාරු කරොත් හරි කියලා. ආනේ වෙලාවේදී යෝගාවචරයා දිනන්නේ යෝගාවචරයා යම් දවසක සාර්ථක වෙන්නේ දැන් මගේ භාවනා අරමුණ තියෙති අතුරු යෝජනාවක් ඇවිල්ලා තියෙනවා කියන එක සතිමත් වුණොත් නම් අන්න ලොකුම ලොකු ජයග්‍රහණයක්. දැන් මේ භාවනා පිළිබඳ නැත්නම් මූල කර්මස්ථානය පිළිබඳව එපා වෙන ගතියකුත් අතුරු යෝජනාවට පක්ෂ වෙන ගතියකුත් ඇතුලේ ඇවි ඇති වෙලා තියෙනවා. මේ කියන්නේ සමතයක් නෙවෙයි අසම්මතයක් ලෝකේ දැන් ඇතුළත සභාවේ තියෙනවා. මූලික යෝජනාවට වැඩි පිළිසක් ඡන්ද දෙන්නේ නැහැ. අතුරු යෝජනාවට ඡන්ද දීලා. ආන්නේ වෙලාවේදී සභාපතිතුමා කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක තමයි මේ සම්පජන්‍ය හතරෙන් පෙන්නන්නේ. යම් වෙලාවක තමයි භාවනාවේ ඉන්නකොට මෙහෙම පුංචි වේදනාවක් හෝ කැස්සක් හෝ එනකම් පිටින් ශබ්දයක් හෝ හිතවිල්ලක් හෝ මොකක් හරි ආපු වෙලාවක ආධුනික යෝගාවචනය පුරු පුරුදු නැති නිසා වහා විනිශ්චය කරනවා ඉක්මනටම විනිශ්චයකට එළඹෙනවා. නමුත් එහෙම ඉක්මනට විනිශ්චයට එළඹෙන්නේ මේ සම්පජාඤ්ඤේ පාවිච්චි කළ යුතු අවස්ථාවක් කියලා විවේකීව කල්පනා කරලා බල ඥාණය කටයුතු කරපු අවස්ථාවක් කියලා දන්නේ නැතුව. ආධුනික ගතියට, පොදු ගතියට වහා විනිශ්චය කරනවා. නමුත් සම්පජාඤ්ඤේ කියන එක ඒ අතර තුරුවාරයක් අමතර කරදරයක් ප්‍රශ්නයක් මතුවීමත් ඒ අතරමැද විනිශ්චයක් කියන දෙක මැදට බහාලිය යුක්තයි. ඉවසීමට එහෙම නැත්නම් ඡාන්තිය පිළිබඳව එක විකල්පයක්. අපි කියන හොඳටම කේන්ති කියලා ආර 10ට ගණන් කරන්නයි කියලා සාමාන්‍ය මේ ලෝකේ ප්‍රයෝගයක් කියනවා. අන්න වගේ තමයි කටේට ඉදිරියපත් වෙච්ච ගාම සම්පජාඤ්ඤය පාවිච්චි කරලා මිස අතිශි තීන්දුවකට එන්නේ නැහැ. ඉස්ලාම සලකා බලන්න කියලා කියන්නේ සප්පාය සම්පජාඤ්ඤය. මම මේ අරමුණෙන් හිත ගලවලා පරියන්කෙන් නැගිටලා යන්නේ මොන වගේ තැනකටද? මට යෝගාවචර කෙනෙකුට ගැළපෙන සප්පාය සපතනකට දයන්නේ. එහෙම නැත්නම් මේ කාමයන්ට සැකකරකට දෙන්නේ කියලා තමන් මේ වෙනස් කරලා ඊගාවට කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා ඒක පිළිබඳව සප්පාය අසප්පාය භාවයේ කල්පනා කිරීම තමයි ඉස්සල්ලාම කරන්නේ. මේ සප්පාය සම්පජාඤ්ඤයේදී හොඳට තේරෙනවා මේ අතුරු වෙන වැඩක් කරගෙන යනකොට අමතරින් එන කාරණාව හැම වෙලාවෙම අපේ හිතසුව පිණිස නෙමෙයි පිටාන්නේ. අපි හදිස්සිය එක අල්ලගත්තට සමහර වෙලාවට හොඳතෝ ප්‍රකටව පේනවා අහේනිය පිණිස අසතුට පිණිස අවඩ පිණිස පිළිතන දෙයක්. නමුත් ඒක ඉක්මන් වෙලා ඒකට ගියා නම් භාවනා කැඩීමෙන් පාඩු. එකයි වෙනස් කරලා කරපු වැරද්ද නිසා පාඩු එකයි වැරදි දෙකක් තියෙනවා. ඒ නිසා සම්පජඤ්ඤය තියෙනවනම් මේ සාර්ථක මේ සත්‍යය සම්පජඤ්ඤේ තේරුම් ගන්න. ඊට පස්සේ ඒ සාර්ථක සම්පජඤ්ඤය කියලා යම් විදිහකට තමයි හිතන නෑ මම මේකේ පරියන්කේ නැගිට තමයි යන්නේ සක්බලට. නැත්නම් භාවනා ජීවිතේම අදාළ කොටසකට යන්නේ කියලා මේ දුන යෝජනාව සිත් ගන්නාසුළු එකක් නැත්නම් තනිකරම අහිමිකර අවර්දායකක් නෙවෙයි නම් ඊගාවට කල්පනා කරන්න කියනවා ඒකේ සාර්ථක සම්බන්ධන්නේ මොකද්ද මට ඒ වැඩේ කරුවොත් ලැබෙන ආර්ථය කියලා. වැඩේට බහින් ඉස්සල මේ ගොඩ ඉල්ල කල්පනා කරන පහින්ට පෙර සිතා බලන කියන වැඩ පිළිවෙලක් මෙතන තියෙනවා. ඒ නිසා නැගිටින්ට හෝ අරමුණ වෙනස් කරන කල්පනා කළත් දෙවෙනියට ආපු විකල්පය සාධාරණ ධාර්මික දෙයක් වුණත් ඒ ලැබෙන්න තියෙන අර්ථය සලකන්න. මේ අර්ථය සමහර වෙලාවට අපේ පුදු හිතේ රුචිය මනාපට විනෝදාංශයට ගැලපෙන සාර්ථයක් වෙනුණත් සමහර වෙලාවට තමන් උපසම්පදා භික්ෂුවක් නම් නොගැලපෙන දෙයක් වෙන්න පුළුවන්. තමන්ට ගෝචර නැති දෙයක් වෙන්න පුළුවන්. ඒ සාමාන්‍යර කෙනෙකුට වුණත් සිවුරක් දාගෙන මේ වැඩේ කරන්න මට ගැලපෙන්නේ නැහැ කියලා හිතෙන් ඉඳී තියෙනවා. සිල්වන්ත කෙනෙකුට වුණත් එහෙම නැත්නම් සාමාන්‍ය ගිහියෙකුට වුණත් මේකේ ගෝචරා ගෝචර භාවය කල්පනා කරන්න කියලා. ඉතින් යම් වෙලාවකට මම තේරෙනවා මේකේ අපි කලින් කලින්ම සඳහන් කරපු විදිහට ඒකියට ආව ඒ ගුණයක් තියෙනවා අර්ථයකුත් තියෙනවා මට මේ ඉන්නේ ඉරියව් මේ කරන්න පුළුවන් කියලා ඒත් ඒක ඊටාම අසංගෝයෙන් මම මේ එක වටිනා දෙයක් බහා තබලා මේ දෙවෙනි දෙයකට යනවා ඒ අර්ථයේ මිස මේකෙන් තව දෙයකට මම යන්නේ නැහැ කිය කල්ැතුව හිත විනිශ්චය කරගෙන ඒ අතුරු ගමන ගියොත් වෙන්න තියෙන අඩුපාඩුව වෙන්න තියෙන පාඩුව ඉතාමත් අඩු කරගන්න පුළුවන්. ඒක නිසා මේ පණින්න පෙට හිතාවල්නු කියන එක තමයි මේ සාත්‍යක සම්පජන්යේදී විස්තර කරලා දෙන්න හදාගන්නේ. වෙන විදියට කියනවනම් හදිසි තීන්දුවකට එළඹෙන්න එපා. ඒ තීන්දුව තමන් කරගෙන යන මේ භාවනා වැඩපිළිවෙලට බාධා නොවන විදියට පෙරාතෝ කල්පනා කරලා හිත යෙදුවොත් ඒකෙන් වෙන්න තියෙන අනත් අඩු වෙනවා. අර චේතනාව නිසාම තමන්ට මේ කර්මය සිද්ධ වුණේ, මේ කර්ම නිසා මේ ඵල ලැබෙනවා කියලා උදේට හේතුඵල දැක ගන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඊළඟ සතිපට්ඨාන සූත්‍රයේ හෝ වෙන සම්පජාන්නේ සඳහන් කරන තැන්වල පෙන්ලා දීලා තියෙන්නේ හතර ඉරියව්ව හිටගෙන ඉඳගෙන ඇවිදිමින් කොමිමින් නිදාගනිමින් කියලා සඳහන් කරනවා. මේ ඉරියව්වල සතිය පැවැත්වීමට එහා උන්චි පුංචි අතුරු ඉරියව්වල සතිය පැවැත්වීමට සඳහන් කරලා තියෙන සම්පදයි. උඩා ඉරියව් කියන අදහසයි එතන තියෙන්නේ. ඉරියව් මාරු කිරීමේදී ප්‍රධාන ඉරියව් පිළිබඳව වෙනම කතා කරලා මේ සම්පජන්‍ය සඳහන් කරන පුංචි පුංචි ඉරියව් වෙනස් කිරීම පසෙන් බලනවා. අර අපි කලින් කිව්ව විදිහට එක වැඩක් කරන යනකොට අතුරුමතු වෙන්නා වූ පුංචි පුංචි අතුරු යෝජනා පිළිබඳව කටයුතු කිරීමත් එක්ක සමානකමක් පේන්න තියෙනවා. ඒ නිසා සම්පජන්‍ය අතිරේක අමතර විස්තර සහිත මේ සලකා බැලීමක් මේක තියෙනවා. ඒකෙදි සාර්ථක ඒ වගේම සප්පාය ගෝචර අසම්මෝහ කියලා මේ හතර ආකාරයෙන් කල්පනා කරමින් කටයුතු කරන යෝගාවචරයට අපි පටන් ගත්තොත් ආධුනික යෝගාවචරයේ ඉස්ලාම ආපුවාම ඇහුවොත් එහෙම දවසට පැය කීයක් භාවනා කළාද කියලා නැත්නම් පැය හතරක් පහක් තමයි කරගන්නේ. මෙන්න මේ සම්පදාන්නේ ප්‍රශ්නේ හොඳට සාකච්ඡා කරලා කටයුතු කරන ක්‍රමයේ භාවනාව හරියාගෙන යනකොට දවසට පැය 7-8ක් අර ඉස්සරහට යනකොට 10ක් 12ක් වශයෙන් පවත්වන්න පුළුවන්. එහෙම නැතුව හැම වෙලාවෙම කාලසටහන අරගෙන කෙලිකක් ළඟ තියන පිටිපස්සෙන් එළවෙලවක් කටයුතු කරනවා නම් ඒකට සම්පජඤ්ඤය කියන වචනේ පාවිච්චි කරන්න බෑ. ඒ මොකද නුවණින් කල්පනා කිරීමක් Tamanට නැහැ. නිසා සම්පජඤ්ඤය මේක තමයි අතුආ විස්තර කරන ප්‍රධානම ක්‍රමය. නමුත් තවත් බොහෝම විස්තර සහිතව කියන්න පුළුවන් සම්පජඤ්ඤය කියන වචනේ තියෙන ඥාන ඥාන කියන පදයෙන් තමයි. ඥාන්‍ය. නැත්නම් ඥාන කියන පදෙයි. සං සහ ප කියන උපසර්ග පද දෙකක් එකට එකතු වෙනවා. ඒක නිසා සම්පජන්‍ය හැම වෙලාවෙම සං කියන ආකාරයට ස්වයංම වෙන්න. සම්පජන්‍ය මෙම කියලා දෙන්න පුළුවන් වුණාට ක්‍රියාත්මක වෙනකොට තමා වශයෙන්ම තමන් මත කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒවාගෙම තමයි ඒ සම්පජන්‍ය සම්පූර්ණ දෙයක් වෙන්නත් ඕනේ. පටන් අර ගන්නකොට අතනින් මෙතනින් කැඩි කැඩි පටන් ගත්තට සම්පජන්‍ය වැඩෙනවා නම් මුළු දවස පුරාම පවතින සතියේකට. හැම පුංචි අනු කුඩා අනු කුඩා දෙයකටම මේක පැතිරෙන ගතියක් තියෙනවා. ඒ නිසා මේ සංකීර්ණ උපසර්ගයේ සොයම් කියන අර්ථය තියෙනවා. සම්පූර්ණ කිරීම කියන අර්ථය තියෙනවා. ඒ නිසා සම්පජඤ්ඤේ පටන් ගන්නකොට හුඟක් පෙරදෙනවා, වරදිනවා, අඩුපාඩුකම් තියෙනවා. නමුත් කරගෙන කරගෙන යනකොට පුදුමාකාර විදියට මුළු භාවනා ජීවිතේ පුරාම දවස පුරාම පැතිරෙන ගතියක් මේකේ තියෙනවා. ඒ වගේම තමයි මේක තමන්න දෙමන් සංදීකටපත් වෙච්චාම තමයි මේ පිළිබඳ අවබෝධමත් වෙලා ක්‍රියාත්මක මේ ශක්තියක් මේකෙන් එන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාචර එnde එnde සම්පජාඤ්ඤ පහ පුරුදු වෙන්න පුරුදු වෙන්න ස්වාධීන පුද්ගලෙක් බාටපත් වෙනවා. මේක හොඳතෝම සම්පජාඤ්ඤ හොඳතෝම පැහැදිලි වුත් ප්‍රතිපලදායකත් අවස්ථාවක් බාටපත් වෙන්නේ සංඛාරපෙක්කා මට්ටමට ගියාට පස්සේ. කොච්චර දෝ අරමුණු වෙන්න පටන් ගන්නවා. නමුත් යෝගාචර කිසිසේත්ම මූල කර්මස්ථානේ හැලෙන්නවත් මූල කර්මස්ථාන පිටර කල්පනා කරන්නවත් දෙයක් නැහැ. මූල කර්මස්ථානේ යේම හිත පවතිද්දී විවිධාකාර අරමුණු විවිධ ආකාරයෙන් ආවට කිසිම ඒව පිළිබඳව තැලීමක් නැතුව උපේක්ෂා වෙන්න පුළුවන් අවස්ථාවෙන් තමයි මේ සම්පජාන්‍ය හොඳටම වර්ණත්‍යකටපත් වෙන්නේ. ඒක ඉස්සෙල්ලා ඒ කරන දේවල් පාර්ථ වාර්තා කරනකොට ඒ ගුරුවරයා මතක් කරලා දෙනවා මෙහෙම දෙයක් කරොත් මෙහෙම කරන්න. එහෙම දෙයක් කළොත් මෙහෙම කරන්න කියලා. නමුත් ඒවා මේ ගුරු උපදේශ වශයෙන් දුන්නට තැනකට ගැළපෙන තාලෙට ක්‍රියාත්මක කිරීමට මේ සම්පජාඤ්ඤය කියන ඥානවන්තකම තියෙනවා. ඒක නැත්තම් අර බීජිට අපි කතා කළා වගේ අනවශ්‍ය තැන්වලදී අධික වීර්ය, අවශ්‍ය වෙලාදී මද වීර්ය පාවිච්චි කරුවොත් එහෙම ඒ වීර්ය කියන চৈতසිකේ ගුණ ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ සම්පජාඤ්ඤය විතර වශයෙන් තේරුම් අරගෙන තිබුණත් අවශ්‍ය වෙලාවට ඒක ක්‍රියාත්මකව දව ගන්න බැරි නම් යෝගාවචර නිවන් දකින්න වෙයි නිසා එක පැත්තකින් බලනකොට පටන් ගන්නකොට මේ යෝගාවචරයට ඥානයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව මේ භාවනාවේ මේ ඥානය ඇති කරලා දෙනවා කියන එක නෙමෙයි මේකෙන් ගන්න තියෙන්නේ භාවනාදී මේ ඥානය පිරිසුදු කරලා දෙනවා කියන එක. ඒ පිරිසුදු කිරීමට නිතරම යොදන වීර්ය අවශ්‍යයි. ඒ වගේම තමයි දැනටමත් ඥානවන්තයෙක් බව. සම්පූර්ණ ඥානයක් යම්කිසි මට්ටමකට තමන්පත් වෙලා ඉන්න ඒක තවත් පිරිසිදු කරගන්න ඕනේ කියන අදහස එන්ටෙන් එන්ටෙන් එන්ටෙන් වැඩෙනවා. ඒකත් අර සොයන් තමාවසෙන් අවබෝධ කරගන්නවා කියන එක සම්බන්ධයි. නමුත් අපි තව පැත්තකින් මතක් කරනවා සොයන් වශයෙන් තමාවසෙන් අවබෝධ කිරීම එකම කෙනා මේ බුද්ධ කල්පයේ සර්වඥාන්වහන්සේ විතරයි කියලා. ඒ නිසා අපේම ඥාන වලින් අපේම ප්‍රයත්න ප්‍රයෝග වලින් කරන්න බෑයි කියලා. නමුත් මෙතනදී තියෙන්නේ අපේ සුතමේ වශයෙන් මේ ඥානෙ ලැබලා තියෙනවා. අපි දන්නවා මේ දේ આવොත් මේලාට මෙහෙම මේ කරන්න ඕනේ කියලා. නමුත් ඒකේ වෙලාවටම කිනීමට මතක් වීම සර්වඥාන්සේ කරන දෙයක් නෙවෙයි. පුරුමලයා කරන දෙයක් නෙවෙයි. තමයි නිතරම ඒකට එළඹිච්ච ගතිය තියෙනවා. එහෙම නැතුනොත් මේ සම්පජාඤ්ඤ ආදී දේවල් වලින් ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. ඒ නිසා මේ සත්‍යයන් භාවනාව විතරක් නෙවෙයි මේ සම්පජන්‍ය රටක් රාජ්‍යයක් පාලනය කරනකොටත් ඕනේ. ව්‍යාපාරයක් නඩත්තු කරනකොටත් ඕනේ. ව්‍යාපාරක වැඩ කටයුතු කරනකොටත් ඕනේ. ඇඳුමක් ඇඳුමක් ඇඳ ගන්න වෙලාවට කන බොන වෙලාවට හැම තැනකදීම පාවිච්චි වෙනවා. නිසා සත්පුරුෂ සංසේවනයේදී සත්පුරුෂයන්ගේ ඇසුරේදී ප්‍රධාන වශයෙන් අන් වෙන මෙන්න මේ සම්පජන්‍යයට අවශ්‍ය කරන පොහොර. සත්පුරුෂයන්ට ආශ්‍රය කරන ඒ සත්පුරුෂයා වැඩක් කරන්නේ හැම පැත්තෙම මේ කාරණා ගැළපෙච්ච යෙදිය යුතු අඩුම ප්‍රයත්නය තමයි යොදන්නේ. මොකද භෞතික විද්‍යාව ගන්න බල රේඛාව හරියට තේරුම් ගන්න. මේ ඔලමුල ගතිය මට්ටම් කරලා හැදියාවක්. එහෙම නැත්නම් සංස්කෘතියක්, මහාත්ම ගතියක්, වැඩේට yaadෙන ගතියක් ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ සම්පතයි. ඒක නිසා ඒක යෝගාවචරය මයි ළඟ එහෙම නැහැ. මට මෙහෙම කරගන්න බෑ. මම ඊට වැඩිය පාපතරයේක ඒ වගේ අදහස් වලින් ගියොත් නැති සංඥාව බැරි සංඥාව ගන්නවා. සම්පජන්‍ය එහෙම එකක් නෙවෙයි කියන්නේ. Taman තුළම ඇත්තා වූ ශක්තිය තව තවත් දියුණු පවුණු කරන Taman පිළිබඳව Taman පිහිටපතන Tamanම Taman සරණ වෙන්න පුළුවන් කියන ගතියට ඉඳ තියාගෙන ගුරු මතය සරුවත් දේශනාව පුළුවන්තර ලං කරගන්න අතර වාර්ති මූල කර්මස්ථානේ රැකෙන. ඒක නිසා මේ සම්පජන්‍ය හරි පුදුම විදිහට භාවනා හිත අලුත් කරලා දෙනවා. හති වට්ටලා, විහෙස කරලා විඩාපත් කරන්නේ. යම් වෙලාවකට හිත විඩාපත් වෙලා තියෙනවා නම් හිත හති වැටිච්ච ගතියකට තියෙනවා නම් හේබාච්ච ගතියකට තියෙනවා නම් පැහැදිලිවම හොඳට හිතේ ජීතු අංශයක් තමයි මේ සම්පජාන. එතෙන් දෙපෙනේ සම්පජාන්නේ කැළම වැඩ කරන්නේ නැහැ. ඒ වෙනත්ගේ කාලයක් වැඩ කරගෙන නැතුව වැඩ ගන්නේ නැතුව පැත්තකට මලකට කාච්ච ස්වරූපයකට පත් වෙලා තියෙනවා. ඒක තමයි හුඟක් වෙලාවට වෙන්නේ කල්යාණ මිත්‍යාගෙන් ඈත් වෙච්චා. ධර්ම සාකච්ඡාවේ ඈත් වෙච්චා. බණ ඇහිීමේ ඈත් වෙච්චාම මේ දේ සිද්ධ වෙනවා. ඒක හරි නාස්තික දෙයක්. ඒක නිසා නිතරම ඒක අවදී ඒක කුළු ගන්නලා පවත්වාගෙන යෑම ඉතාම වැදගත් වෙනවා. මේක සාමාන්‍යයෙන් මේ ප්‍රඥාවන්තයා සම්පජාඤ්ඤයන කටයුතු කරන එක වැඩ වැඩි වුණා වැඩ අඩු වුණා කියන එක නෙවෙයි. එයාගේ හැඩේ තීන්දුව කරනදී කරන වැඩේ ඉතුරුම හැඩෙත් එක්කම කරන්න පුළුවන්. වේගය අඩු වේගය කියන එක නෙවෙයි ප්‍රශ්නේ. වැඩ ගොඩක් තියෙනවද ටිකක් තියෙනවද නෙවෙයි. මේ කරන වැඩේ මුළු හදින්ම කරනවා. හැබැයි කරන්න කලින් හොඳට විනිශ්චය කරගන්න. මේ දෙයටයි මම මේ යන්න හදන්නේ මේක මෙහෙම කරනවා. ඒකේ එන හොඳ හෝ නරක හෝ දෙකම පිළිගන්න පුළුවන්. ඒ නිසා හරි ඉස්සෙල්ලක්කාර ගතියක් තියෙනවා මේ සම්පජාඤ්ඤය ඇති කරනවා. නිකන් ක්‍රීඩාශීලීත්වයක්. මෙන්න මේ ක්‍රීඩා ශීලීත්වය මේ සෙල්ලක්කාර ගතියක් නැතුව නැතුව නම් භාවනා කවදා ප්‍රමෝදින පාරයි. විපලිසර බව නැතිව වෙන්නේ නැහැ. රීතිය පහළ වෙන්නේ නැහැ සුඛේ පහළ වෙන්නේ. එනිසා මේ කාටද කඹරනවා වාගේ දෙයක් වෙනවා හරියට භාවනා. එහෙම නෙවෙයි. භාවනා ඒකාන්තයෙන් මෙතන එතන අලුත් වෙන දෙයක්, එතන එතනම පණ පොවන දෙයක්, ඒ පණ බැවීමට අවසානයේ ඇති වෙනා වූ සමුච්ඡේද ප්‍රහාණය කෝකටත් මේ තදංග වශයෙන් කෙලෙස් ප්‍රහාණය වෙනකොට වෙනකොට මේ සම්පජඤ්ඤය ඇති කෙනාට හොඳට අවංකව ඒ ඒ ඒ වෙලාවේ මේ මේ කෙලෙසේට නැත්නම් මේ මේ වැරදි වැඩේට මේ මේ හරි වැඩේට මම මේ මේ විදිහට මුණ දුන්නා කියලා ඒ ඒ වෙලාවේ ඇති වෙනා වූ ප්‍රමෝද කරන ගතිය හිත ඔකඳ කරන ගතිය අත්‍යවශ්‍යයි භාවනාව. සර්වචනාංශයේ මේ ගුණයන් ගැන කතා කරනකොට උන්වහන්සේට තියෙනවා මේ සුගත ගුණය. විශේෂයෙන් සඳහන් කරන්නේ මොකද? උන්වහන්සේට අපිට වාගේ ගුරුවරයෙක් හිටියේ නෑ. අපිට වාගේ භාවනා මධ්‍යස්ථාන තිබුණේ නෑ. අපිට වාගේ කාලසටහනක් හදලා දුන්නේ නෑ. අපිට වාගේ සිව්පස දායකයෝ හිටියේ නෑ. කාර්ක සභා දායක සභා තිබුණේ නෑ. බුද්ධ ශාසන අමාත්‍යාංශයක් තිබුණේ නෑ. මොනවාක්වත් නෑ. ඒ වෙලාවට දෙවේලි උපස්ථානට ළඟට ඇවිල්ලා හිටියේ මාර්යා තමයි. කොයි වෙලාවෙ අඩුපාඩුවක් දකින්නෝ කොයි වෙලාවෙදී නැගිට ගන්න බැරි වෙන විදිහට පහරක් දෙන්නෝ කියන මාර බලවේගය විතරයි තිබෙනවා. එනිසා හිතා ගන්න පුළුවන් උන්වහන්සේ ගවගනම් පයින් ඇවිදිනකොට ගිහි කාලේ නැත්නම් තාපස කාලේ එහෙම නැතුව වෙන දෙයකට හිත යොදලා කටයුතු කරනකොට කොච්චර බාධක තියෙනවද කියලා. ඒකත් ඒ කොච්චර බාධක තිබුණා. වෙනුවෙන් කපවෙච්චියා. සෝදරාව ගෙතිට ඇඬු බව හැබැයි. නමුත් ජානකට උපක්කාණේ ඉන්නේ නැහැ කවුරක්වත්. විශේෂයෙන්ම සිද්ධාර්ථ කුමාර කාලේ. ආන්න මේ කාලෙත් උන්වහන්සේ තාම සුන්දර විදිහට ජීවිතයට මුහුණ දුන්නා කියන අර්ථයක් තියෙනවා මේ සුගත ගුණය. යන ගමනේ hina වෙවි යනවා. ඒ මොකද යෝග ජීවිතයේදී අප අපිට අතුරු බාධකයක් ඉදිරිපත් වුණා නම් ගුරුවරයා කිව්වට කෙරුවා. එහෙම නැත්නම් මේ වත් පිළිවෙත් කවරෙච්ච නිසා කෙරුවා. එහෙම නැත්නම් අරක නිසා මේක නිසා කෙරුවයි කිව්වොත් ඒක වගකීමක් වෙන්නේ නැහැ. සොයම් භාවයක් එන්නේ නැහැ. සොයම් භාවය එන්නේ ඉදිරිපත් වෙන එක ලෝකත්ව භාවයේ මම ඒක මැනලා පාවිච්චි කරන්නට මේ සාත්‍ය සම්පජාන්නේ යෙදෙව. සත්පාය සම්පජාන්නේ යෙදෙව. ගෝචර සම්පජාන්නේ යෙදෙවද ඒකට අසම්මෝව කලකොල වෙන්නේ නැතුව මම මේකට මුණ දුන්නද කියනවනේ ඒ නරක ප්‍රතිඵලයක් ආවයි කියලා කියන සියේති පැකිලෙන දෙයක් නෑ. ඇත්ත වශයෙන්ම කියනවනම් මේ ඉන්දිය ධර්ම පහ බල ධර්ම බවටපත් වෙන්නේ වැරදි වෙන වෙලාවල් වල නොතලී සිටිනවා. වැරදි නොවීමෙන්වත් බාධක නොපැමිණීමෙන්වත් අපි දන්නවා කුංචි දිය පාරවල් කන්දෙන් ගලාගෙන බහිනකොට දිය රැලි නංගවගෙන එනකොට දිය ඇල කලාගෙන වැටෙන්න වැටෙන්න ගල් වල හැප්පෙන්න හැප්පෙන්න නැමෙන්න නැමෙන්න මිනිස්සු කඳු නගිනවා දිය රැලි බලන්න. මොකද ඒක හරි විචිත්තා. මනනන්දනිය. නමුත් පැවතිලා පැවතිලා අන්තර මොහොතේ කිට් වෙලා මොයකට වෙනකොට බලන්න යන කෙනෙක් නෑ මොකද ඒක බොහෝම තලසවක්. ඒ වගේ තමයි සීති බහුල අවස්ථාව. කොච්චර උනත් යෝග ජීවිතේ මුලදී ගොඩක් එනවා ඒක. ආන්නේ වෙලාවේ මේ සම්පජඤ්ඤ ගුණය ඉදිරිපත් වෙච්ච කෙනාට නම් ඒ ඔක්කොම මේ සමනේට අතුනමනා වාගේ ලොකු උරගා බැලීම. ප්‍රගති පරීක්ෂණ පාඩපත් වෙනවා. ඒ තුළමත් තියෙන යෝගාවචරය තමන් ගැන තමන් අදහන ගතිය. ඊට කලින් අපි සාකච්ඡා කරපු වීර්යවන්තකම නැත්නම් වීර්ය මේකට බොහොම ළඟින් බලපානවා. නමුත් වීර්යවන්ත වුණත් මේ තමන් කරන දේ තමන් වග කියන්නේ නැති. තමන් කරන දේ පිළිබඳව තමන් කල්පනා කළා නුවණින් කල්පනා නොකරන ගතිය තියෙනවනම් ලාහතකෙන් බෙකුතු කරනවා වගේ තමයි භාවනාව. මේ කෙරුවා මේ නැති. මේ කෙරුවා මේ නැති වෙලා. සම්පජඤ්ඤය ඇති කෙනාක් නම් යම් කිසි වෙලාවක යම් සාර්ථකත්වයක් ඇති වුණා නම් ඒක කවදාකවත් හකදාන්නේ. මොකද දන්නව මේ සාර්ථකත්වය ඇති වෙන්නේ අසාර්ථකත්වය තුලින්. ඒක නිසා ආය අසාර්ථක වෙනවට වැඩිය හොඳයි. වැඩක් කරන්න ඉස්සෙල්ලා ඒ කල්පනා කරන වැඩ කරනවා කියලා මේ සම්පජඤ්ඤයට පුදුමාකාර සැලකිල්ලක් ඇති වෙනවා. ඒකයි මම ඒක මතක් කරුවේ. ඒක හරි ක්‍රීඩාශීලී ගතියක් තියෙනවා. නිකන් සෙල්ලක්කාර ගතියක් තියෙනවා. නමුත් ඒක එන්ටෙන් ටෙන්ටෙන්ට තල තුනා තත්වයකටපත් වෙනවා පහු වෙනකොට. ඒ නිසා අනිකුත් යෝගාවචරයන් ගැන මනින කොටත් තමන් ගැන මනින කොටත් මේ කාරණාව හිතේ තියාගන්න ඕනේ. යම් කිසි කෙනෙක් වැරද්දක් සම්පජඤ්ඤය කරන නම් හැමදාම කරන්නේ. සරයක් දොකරක් නොකරත් හැදෙන්නේ නැහැ. ඒක කොතෙන්ද සමාව දිය යුත්තේ කොතෙන්ද නඩු ඇසිය යුත්තේ කොතෙන්ද දඬුවම් කළ යුත්තේ කියන එක හැම කෙනාටම කරන්න බෑ. ඒක එක්කෙනෙක් විනිශ්චය කරන්න ඕනේ. ඒකට හොඳට ඕන සම්පජඤ්ඤය ඇති කෙනෙක් වෙන්නත් ඕනේ නඩුකාරයා. නිසා අපි පුරුදු වෙන්න ඕනේ අපි මේ යන ගමනේදී අපි පිළිබඳ විනිශ්චය හෝ අනු පිළිබඳ විනිශ්චයේදී මේ සම්පජඤ්ඤය හතරම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාත්මක වීමේදී විනිශ්චයකට හදිස්සි වෙන්න නරකයි. හොඳට නඩුව සලකා බලන්න. ඒ සලකා බලන ක්‍රම හතරක් තමයි මේකෙදී සාර්ථක වෙන්නේ. ඒකෙදී යෝගාවචරය විපස්සනා භාවනාදී වෙන සම්පජඤ්ඤය විතර උත්කෘෂ්ඨ සම්පජඤ්ඤයක් අර අපි කිව්වාගේ ගොවි බලක් පාලනය කරනකොට විලඳ පොලක් පාලනය කරනකොට යෙදෙන්නේ නැහැ. ඒක ලාමකයි ලාමක ඵලයක් සහිතයි. නමුත් මේ සතිපට්ඨානයේ දෙන සම්පදන්නේ ශ්‍රේෂ්ඨයි. ඒක නිසා අපි අද මතක තියාගන්න ඕනේ මේ සම්පදන්නේ හරියන්න නම් ඉතින් අතුරු භාගයට එන්න ඕනේ.